පින්වත් මහණෙනි එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මාණෙනි මේ කරුණීලා තථාගත ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා මෙය වනාහි අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයයි මෙවනාහි ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීමේ ආර්ය සත්‍යයයි මෙවනාහි ප්‍රත්‍යක්ෂ කළ යුතු දුකින් නිදහස් වීමේ ආර්ය සත්‍යයයි මෙවනාහි පුරුදු පුහුණු කළ යුතු දුකෙන් නිදහස් වීම පිණිස පවතින වැඩපිළිවෙල නම් වූ ආර්ය සත්‍යයයි කියා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සැබෑ තත්වය ඒ ආකාරයෙන්ම හොඳින් තේරුම් ගනී පින්වත් මහණෙනි අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය කුමක්ද ඉපදීමද දුකකි ජරාවට පත්වීමද දුකකි රෝග පීඩා වැළඳීමද දුකකි මරණයද දුකකි ශෝක වැළපීම් දුක් දුම්නස් හා වේදනාවෙන් සුසුම් හෙලීමද දුකකි අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තුන් සමග එක්වීමද දුකකි ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමද දුකකි තමා කැමැති දේ නොලැබීමද දුකකි කොටින්ම කීවොත් පස්සාකාර වූ උපාදානස්කන්ධයන්ම දුකකි පින්වත් මහණෙනි ඉපදීමේ දුක නම් කුමක්ද ඒ ඒ සත්වයින්ගේ ඒ ඒ සත්ව ලෝක තුල යම් ඉපදීමක් වේද ඉඳුරන් මෝරා බිහිවීමක් වේද බහු කුසක ඉපදීමක් වේද කවර හෝ ආකාරයක ඉපදීමක් වේද පංච උපාදානස්කන්ධයේ පහළවීමක් වේද ඇස්කන් ආදී ඉන්ද්‍රියයන්ගේ ලැබීමක් වේද පින්වත් මහණෙනි මේවනාහි ඉපදීමයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි ජරාවට පත්වීමේ දුක නම් කුමක්ද ඒ සත්වයින්ගේ ඒ සත්ව ලෝක තුල යම්මාකාර වූ දිරායාමක් වේද බොහෝ සෙයින් දිරායාමක් වේද කඩී බිඳී යාමක් වේද ඇඟපතරලී වැටීමක් වේද විකාර තත්වයට පත් වී ඔත්පල වීමක් වේද ආයුෂ ගෙවියාමක් වේද ඉන්ද්‍රියයන් මෝරායාමක් වේද පින්වත් මහණෙනි මේවනායි ජරාවට පත්වීමයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි මරණයට පත්වීමේ දුක නම් කුමක්ද ඒ ඒ සත්වයින්ගේ ඒ ඒ සත්වලෝක තුලින් චුතවීමක් වේද චුතවන ස්වභාවයක් වේද නැසියාමක් වේද අතුරුදන් වීමක් වේද මරණයට පත්වීමක් වේද ශරීරය අතහැර දැමීමක් වේද පින්වත් මහණෙනි මෙවනායි මරණයට පත්වීමයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි ශෝක වැළපීම් දුක නම් කුමක්ද සෝකයට මැදි වූ කෙනෙකුගේ යම් ආකාර වූ පීඩා විඳින විට බලවත් ලෙස ශෝක කිරීමක් වේද හිත හාත්පස වෙලාගිය සෝකී බවක් වේද හඬන වැල පෙන බවක් වේද නම් ගොත් කිය කියා හඬා වැටීමක් වේද පින්වත් මහණෙනි මෙය වනාහි ශෝක වැළපීම් යයි පවසනු ලැබේ පින්වත් මහණෙනි දුක් දුම්නස් නම් කුමක්ද පින්වත් මහණෙනි යම් ආකාර වූ කායික පීඩා වේද මහත් වේදනාකාරී වූ කායික පීඩා වේද කායික දුක් වේද එමෙන්ම යම්මාකාර වූ මානසික පීඩා වේද මහත් වේදනා දෙන මානසික පීඩා වේද මානසික දුම්නස් වේද පින්වත් මානිනි මේ වනාහි දුක් දුම්නස් යයි පවසනු ලැබේ පින්වත් මහණෙනි වේදනාවෙන් සුසුම් හෙලීමේ දුක නම් කුමක්ද පින්වත් මහණෙනි විවිධාකාර විපත්වලදී විවිධාකාර පීඩාවලදී ඒවාට මෙදී වූ කෙනෙකුගේ යමාකාර වූ වේදනාවෙන් සුසුම් හෙලීමක් වේද පින්වත් මහණෙනි මෙවනාහි වේදනාවෙන් සුසුම්මෙලීමයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තුන් සමග එක්වීමේ දුක නම් කුමක්ද තමා අකමැති වූ ප්‍රියමනාප නොවූ තමාට පීඩා ඇති කරන යම් පුද්ගලයින් හා වස්තුන් සමග එක්වන්නට සිදු වෙයිද පින්වත් මහණෙනි මේ වනාහි අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තුන් සමග එක්වන්ට සිදුවීමේ දුකයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි ප්‍රිය පුද්ගලයින්ගෙන් හා වස්තුන්ගෙන් වෙන්වීමේ දුක නම් කුමක්ද තමා කැමැති වූ තමාට ප්‍රියමනාප වූ තමාහට සිත සලසාලන යම් පුද්ගලයින්ගෙන් හා වස්තුන්ගෙන් වෙන්වන්නට සිදුවෙයිද පින්වත් මහණෙනි මෙයවනාහි ප්‍රිය පුද්ගලයින්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමේ දුකයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි තමා කැමති දේ නොලැබීමේ දුක නම් කුමක්ද පින්වත් මහණෙනි ඉපදීම උරුම කරගත් සත්වයින්ට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේය අනේ අපට ආයමත් නම් මේ ඉපදීම එපා යලීපදීමක් නම් අප කරා එන්ට එපා කියා එහෙත් පින්වත් මහණෙනි මෙය වනාහි කවර කලෙක හෝ කැමති වූ පමණින් උදාකරගත නොහැකි දෙයකි එම නිසා මෙවනාහි තමා කැමති දේ නොලැබීමේ දුකය පින්වත් මහණෙනි දිරායාම උරුම කරගත් මේ සත්වයන් හට ලෙඩවීම උරුම කරගත් මේ සත් සත්වයන් හට මරණය උරුම කරගත් මේ සත්වයන් හට ශෝකවලපීම් හා දුක්දොම් නස්ද සුසුම් හෙලීම්ද උරුම කරගත්තා වූ මේ සත්වයින් හට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේය අනේ අපට ආයමත් නම් මේ දිරායාම එපා මේ ලෙඩවීම එපා මේ මරණය එපා මේ ශෝකවල පීම් හා දුක්දොම් නස්ද සුසුම් හෙලීම්ද එපා යළිදිරායාමක් නම් යළි ලෙඩවීමක් නම් යළිමරණයක් නම් යළි සෝකවැලපීම් දුක්දොම් නස්ද සුසුම් හෙලීම්ද ආයෙමත් අප කරානම් එන්ට එපා කියා එහෙත් පින්වත් මහණෙනි මේ වනාහි කවර කලෙක හෝ කැමැති වූ පමණින් උදා කරගත නොහැකි දෙයකි එම නිසා මෙවනාහි තමා කැමැති දේ නොලැබීමේ දුකය පින්වත් මහණෙනි කෙටියෙන් හකුලා කියන පස්සාකාර වූ උපාදානස්කන්ධ නම් කුමක්ද ඒවනාහි රූපය නම් වූ උපාදානස්කන්ධයයි විඳීම නම් වූ උපාදානස්කන්ධයයි හඳුනා ගැනීම නම් වූ උපාදානස්කන්ධයයි චේතනාවෙන් කරනු ලබන සංස්කාර නම් වූ උපාදානස්කන්ධයයි විඤ්ඤාණය නම් වූ උපාදානස්කන්ධයයි පින්වත් මහණෙනි මෙවනාහි කෙටියෙන් හකුලා කියන පස්සාකාර වූ උපාදානස්කන්ධයයි පින්වත් මහණෙනි මෙවනාහි අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයයි පින්වත් මහණෙනි ප්‍රහාණය කළ යුතු දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය කුමක්ද පින්වත් මහණෙනි මේ භව පැවැත්ම යලි යලිත් සකසාලන ආස්වාදයෙන් බැඳී යන ඒ ඒ ජීවිතය තුල සතුටින් පිළිගන්නා යම්මාකාරයක තණ්හාවක් ඇද්ද එයයි එයවනාහි කාම තණ්හාවය භව තණ්හාවය විභව තණ්හාවය පින්වත් මහණෙනි මේ ස්වභාවයෙන් යුතු තණ්හාව හටගන්නේ නම් කොතැනකද මෙම තන්හාාව තැන්පත්ව පවතින්නේ නම් තැන්පත්ව පවතින්නේ කොතැනකද පින්වත් මහනිනි මේ ලෝකයේ ප්‍රියමනාප වූ මිහිරි ස්වરૂපයෙන් පවතිනා වූ යම් දෙයක් ඇද්ද එතනය මේ තණ්හාව හටගන්නේ එතනයි මේ තණ්හාව පවතින්නේ එසේනම් පින්වත් මහණෙනි මේ තණ්හාව පවතිනා වූ තණ්හාව හට ගන්නා වූ තනවනායි කොතැනද පින්වත් මහණෙනි මේ ඇසවනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකී මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි කනහානාසයද දිවහා කයමින්ම සිතවනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි මේ තණ්හාව හටගන්නේ මෙතනය මේ තණ්හාව තන්පත්ව පවතින්නේද මෙතනය පින්වත් මහණෙනි ඇසට පෙනෙන රූපයන්ද ලෝකයේ පවතින ප්‍රියමනාපදයකි මිහිරිසරූපයෙන් පවතින දෙයකි සබ්දහා ගඳ සුවඳද රසහා පහසද එමෙන්ම සිතට සිතෙන දේද ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි පින්වත් මහණෙනි ඇසෙහි සිත හට ගැනීම කනෙහි සිත හට ගැනීම නාසයෙහි සිත හට ගැනීම දිවෙහි සිත හට ගැනීම කයෙහි සිත හට ගැනීමද සිතෙහි සිත හට ගැනීමද ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි අසත් රූපයත් සිතත් එක්වීමද කනහා සද්දය සිත සමග එක්වීමද නාසය හා ගන්ධය සිත සමග එක්වීමද දිවහා රස සිත සමග එක්වීමද කයහා පහස සිත සමග එක්වීමද සිතහා සිතට දැනෙනදී සිත සමග එක්වීමද මේ ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි ඇසේ හට ගන්නා විඳීම්ද කනේ හටගන්නා විඳීම්ද නාසය මුල් කොට හටගන්නා විඳීම්ද දිව මුල් කොට හටගන්නා විඳීම්ද කය මුල් කොට හටගන්නා විඳීම්ද සිතේ හටගන්නා විඳීම්ද ලෝකයේ පවතින ප්‍රියමනාපදයකි මිහිරි සරූපයෙන් පවතින දෙයකි රූප හඳුනා ගැනීමද ශබ්ද හඳුනා ගැනීමද ගඳ සුවඳ හඳුනා ගැනීමද රස හඳුනා ගැනීමද පහස හඳුනා ගැනීමද සිතට සිතෙන දෙය හඳුනා ගැනීමද ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි රූප ගැන චේතනා ඇතිවීමද ශබ්ද ගැනද ගඳ සුවඳ ගැනද රස ගැනද පහස ගැනද සිතට සිතන දේ ගැනද චේතනා ඇතිවීම ලෝකයේ ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි රූප කෙරෙහි ආසාව ඇතිවීමද ශබ්ද කෙරෙහිද ගඳ සුවඳ කෙරෙහිද රස කෙරෙහිද පහස කෙරෙහිද සිතට සිතෙන දේ කෙරෙහිද ආසාව ඇතිවීම ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකී මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි රූප ගැන යලි යලි සිතමින් සිටීමද ශබ්ද ගැනද ගඳ සුවඳ ගැනද රස ගැනද පහස ගැනද සිතට සිතෙන දෙය ගැනද යලි යලිත් සිතමින් සිටීම ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි පින්වත් මහණෙනි මේ තණ්හාව නම් හටගන්නා විට හටගන්නේ ඔය තැන්වලය මේ තණ්හාව පවතින කල්හි පවතින්නේද ඔය තැන්වලය පින්වත් මහණෙනි මේවනායි දුක්හට ගැනීමේ ආර්ය සත්‍යයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි ප්‍රත්‍යක්ෂ කළ යුතු දුකින් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍යය කුමක්ද යමාකාර වූ ඒ තණ්හාවේම මුළුමනින්ම නොඇලීමෙන් නැති කර දැමීමක් වේද අතහැර දැමීමක් වේද දුරු කර දැමීමක් වේද ඒ තණ්හාවෙන්ම නිදහස් වීමක් වේද කාලය අතහැරීමක් වේද එයයි පින්වත් මහණෙනි කොතැනක පවතිනා වූ තණ්හාවද දුර වියන්නේ කොතැනක පවතිනා වූ තණ්හාවද